ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රත්මලාන පුරාණ විහාරය බුත්තල හත්පූර්ව විහාරය යන උබේ විහාරාධිකාරී රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටමිලුවේ කුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ Thank you.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 ඔබ දන්නවා මේ දවස්වල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මගින් විසරවා හරිනු ලබන මෙම ධර්මදේශනා මාලාව සඳහා මේ වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන ධර්මදේශනා සඳහා මාත්‍රුකා හැටියට යොදාගෙන තිබෙන්නේ පටිච්ච සමුප්පාදය ඇසුරු කරගෙන එහි එක එක කොටස් එක් එක් දවස්වලට විස්තර කරනවා. ඒ අනුව අදට යෙදিলা තිබෙන්නේ පින්වත්නි වේදනා කියන කොටස. මේ වේදනා කියලා කියන්නේ පාලියෙන් තේරුමයි සිංහලෙන් තේරුමයි ගත්තම පරස්පර විරෝධී. මොකද එකට එකක් විරුද්ධයි කියලා කියන්නේ සිංහලෙන් වේදනාව කියලා කිව්වම අපිට දැනෙන්නේ හිතෙන්නේ දුකක් ගැන. ඔළුවේ වේදනාවක්, කකුලේ වේදනාවක්, හිතේ වේදනාවක් කියනකොට ඒක දුකක් ගැන තමයි අපට හිතට එන්නේ. සිහියට නැගෙන්නේ ඒ නරක පැත්තක්. හැබැයි බුදුදහමේ වේදනා කියන පදය pāli භාෂාවේදී වේදනා කියන පදයේ යෙදিলা තියෙන්නේ විඳීම කියන අර්ථයෙන්. එතකොට විඳිනවා කියන එක තමයි වේදනා කියලා හඳුන්වන්නේ. එතකොට මොනවද අපි විඳින්නේ? විඳීමත් බණපොතේ හැටියට තුන් ආකාරයි. පින්වත්නි වේදනාව ආකාර තුනකින් විස්තර කරලා තියෙනවා. එකක් තමයි සුඛ වේදනාව. සුඛ වේදනාව කියලා කියන්නේ සැප වේදනාව. සිංහලෙන් කිව්වොත් සැප විඳීම කිව්වත් වරදක් නැහැ. එතකොට සුඛ වේදනාව. ඊළඟ එක තමයි දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව කිව්වේ ඒ විඳීම තුළින් දුකක් ඇති වෙනවා නම් කනගාටුවක් ශෝකයක් ඇති වෙනවා නම් ඒක දුක්ඛ වේදනාව හැටියට හඳුන්වනවා. ඊළඟ වේදනාව තමයි අදුක්ඛම සුඛ වේදනාව. ඒකට කියව නැත්නම් උපේක්ඛා වේදනා කියන නමක් භාවිතා වෙලා තියෙනවා. එතකොට ඒ උපේක්ඛා වේදනාව නැත්තම් අපි සිංහලට ගත්තොත් උපේක්ෂා වේදනාව එහෙම නැත්තම් දුකක් නැති සැපක් නැති. එතකොට දුක සැප කියන දෙක අතර තියෙන වේදනාවට කියනවා අදුක්කම සුඛ වේදනාව කියලා. එතකොට මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා සැප වේදනාව දුක් වේදනාව මේ උපේක්ඛා වේදනාව කියන මේ වේදනා තුන අපේ ජීවිතේ හැම වෙලේම තියෙනවා. ඒක අපට දැනෙන්නේ නැහැ. හැබැයි අපට ලොකු දුකක් දැනුනම ඔන්න දුක් වේදනාවක් කියලා හිතට දැනෙනවා. සැප වේදනාවක් වුණත් දැනෙනවා. හැබැයි මේ උපේක්ඛා වේදනාව එච්චර අපට දැනුණත් වැඩි ගාණක් නෑ. අපි ගණන් ගන්නේ නැති ස්වභාවයක් තියෙනවා. දැන් කෙනෙක් මොන ගැහුනම අහන ප්‍රශ්නයක් තියෙනවානේ කොහොමද ඉතින් කියලා අහන. මොකද්ද මේ කොහොමද ඉතින් කියලා අහන්නේ? මේ වේදනාව ගැන තමයි අහන්නේ. මොකද්ද වේදනාව ගැන අහන්නේ? සැපෙන් සමහර කියනවා සැපෙන් ඉන්නවා. අන්න සැප වේදනාව විඳිනවා සමහර ඇත්තෝ. සමහරු කියනවා කියලා වැඩක් නැහැ. ඉතින් දුක තමයි ජීවිතේ දුකයි. ඔන්න දුක් වේදනාව වැඩිපුර විඳින ඇත්තෝ. ඒ අතර තවත් සමහරු කියනවා වරදක් නැහැ. සමහරු කියන ඔහේ ඉන්නවා. හොඳින් ඉන්නවා. ඔය එක එක කතන්දර කියනවා. ඒ කියන්නේ ඔහේ ඉන්නවා වරදක් නැහැ. කියන්න තරම් වෙනසක් නැහැ. ඒ කියන්නේ අදුක්කම සුඛ. නැත්තම් උපේක්ඛා වේදනාව අතර ඉන්නේ නැත්තෝ ඒ වේදනාව විඳින අය. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දේශනා කළ අපට පටිච්ච සමුප්පාද න්‍යාය. මේ ලෝකේ හැම දෙයක්ම පටිච්ච සමුප්පාද න්‍යායට යටත්. මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන එක මේ ලෙහෙසි එකක් නෙමෙයි මහ ගැඹුරු දර්ශනයක් වෙනවා. මේ දවස්වල කතා කරන මේ ධර්ම දේශනා අතර සාකච්ඡා අතර ඔබ අහලා ඇති මේ පටිච්චසමුප්පාදය ගැන මේක නිකන් කියනකොට නම් ලෙහිසි වගේ දැනෙනවා. සමහරලාට කියාගෙන යනකොට ආ මේ මේ කාරණා ටිකනේ කියන්නේ කියලා පැහැදිලි වගේ. හැබැයි මේක මහා ගැඹුරු දෙයක්. මේක හොඳට පේනවා එක දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කරන බුදුහාමුදුරනේ මේ පටිච්ච සමුප්පාදය නිකන් ගැඹුරුයි කිව්වට අමාරුයි කිව්වට මට නම් හරි ලෙහෙසි වගේ. මට නම් හරි සරලයි වගේ බුදුහාමුදුරනේ දැනෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුර දේශනා කළේ මා හේවං ආනන්ද මා හේවං ආනන්ද. එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා. මේ ගම්බීරෝ මේක මහා ගැඹුරුයි ගොඩක් අය මේ පටිච්ච සමුප්පාදේ නොදන්නාකම නිසා සසර දිගින් දිගට දිගින් දිගට ගමන් කරනවා මේ පටිච්ච සමුප්පාදේ න්‍යාය තේරුම් ගන්න බැරිකම නිසා මිනිස්සු සසර දිගින් දිගට ඇවිදිනවා. පින්වත්නි, අපිත් ඔය අතරේ අතරමං වෙච්ච පිරිසක් නේද කියලා ඔබට හිතෙනවා ඇති. ඔබ මොහොතක් හිතන්න. දැන් මේ පටිච්ච සමුප්පාදේ කොතනින්ද පටන් ගන්නෙ? සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායිකව අවිද්‍යාපච්චය කියලා අවිද්‍යාවෙන් පටන් ගන්නවා. හැබැයි අවිද්‍යාවෙන් පටන් ගත්තට මේක ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් කියලා තමයි බුදුහාමුදුර පෙන්වුවේ. හරියට චක්‍රයක් වගේ. චක්‍රයක් කියන්නේ රෝදයක් වගේ. රෝදයක මුල කොතනද? පින්වත්නි රෝදයක් ගත්තොත් රෝදේ මුල මෙතන කියන්න බෑනේ. කොහෙන් පටන් ගත්තත් රෝදේ මුල හැටියට ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පටිච්ච සමුප්පාදයත් හරියට කරත්ත රෝදයක් වගේ මේ හරියට කැරකීමක් තියෙන. එකකින් එකකට එකක් නිසා එකක් ඇති වෙනවා ඒක නිසා තවත් එකක් ඇති වෙනවා මේ විදිහට විස්තර කරනවා ඔය පටිච්ච සමුප්පාදයේ කෙටි සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා ඔබ අහලා ඇති ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ ඇති වෙනවා ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඇතිවීමෙන් මේ ඇති වෙනවා ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නැතිවීමෙන් මේ නැති වෙනවා එතකොට මේ නැත්තම් මේක නැතිවීමෙන් මේ නිරුද්ධ වීමෙන් නැති වෙලා යනවා. එතකොට මේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ දැන් වේදනාව කියන එකත් ඒ විදිහේ. ඇයි වේදනාව ඇති වෙන්නේ? කෙන්වත්නේ මේ බණ පොතේ අපි ගත්තම සූත්‍ර බොහෝමයක මේ වේදනාව ගැන කාරණා සඳහන් වෙනවා. මොන හේතුව නිසාද මේ වේදනාව නැත්තම් විඳීම ඇති වෙන්නේ? අපේ ඉන්ද්‍රියයන් තියෙනවා. මේ ඉන්ද්‍රියයන් නිසා අපි කියමු ඇහැ. එතකොට ඇහැ රූපයක් නිසා. එතකොට චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං. එතකොට ඇහැ රූපයක් නිසා හටගන්නවා චක්කු විඥානය කියන දේ. එතකොට තින්නම් සංගති පස්සෝ මේ ඇස එහෙම නැත්නම් රූප ඒ වගේම ඇහැ වගේම රූපය ඒ වගේම චක්කු විඥානය මේ තුන එකතු වීම නිසා ඇතිවෙනවා පස්සෝ කියන්නේ ස්පර්ශය ඇති වෙනවා ඊළඟට තමයි දේශනා කරන්නේ පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා එතකොට ස්පර්ශය කියන්නේ මේ අත ගන්නවා කියන එක අල්ලනවා කියන එක ගෑවෙනවා කියන එක එහෙම නෙමෙයි ඒ ගෑවෙනවා කියන එක තමයි. හැබැයි අතින් අල්ලලා අත ගෑවෙනවා, ඇඟ ගෑවෙනවා කියන එක නෙමෙයි. ඇහැ ගෑවෙන්නේ නැහනේ. එතකොට හැබැයි ඇහැ ගෑවුනේ නැති වුණාට ඒකත් පස්ස ස්පර්ශයක් හැටියට හඳුන්වන්නේ. පින්වත්නි රූප ඕන තරම් තියෙනවා. මේ ලෝකෙ කොච්චර රූප තියෙනවද කියලා බලන්නකෝ. ඒ රූපවල කිසිම වේදනාවක් තියෙනවද? සතුටක් හරි දුකක් හරි කිසිම රූපයක හොඳක් ලස්සනක් කියලා වේදනාවක් කිසිම දෙයක් නැහැ. එතකොට ඇහි තියෙනවද එහෙනම්? ඇහෙත් එහෙම දෙයක් නැහැ. හැබැයි චක්කුංච පටිංච රූපේච චක්කෝ කියන්නේ ඇහැ ඇහත් රූපයක් කියන මේ දෙක එකතු වෙලා ඇති වෙනවා චක්කු විඥානය මේ චක්කු විඥානය නිසා මේ කියන කාරණා තුන නිසා ඇති වෙනවා ස්පර්ශය ඒ කියන්නේ අපි හිතමු රූපයක් දැක්ක අපි හිතමු මලක් කියලා. ලස්සන මලක් දකිනවා. මලක් තියෙනවා කොහේ හරි ඔන්න ඇහැ නිසා මල තිබුණා. ඒ ඇස මල දැක්කා. එතකොට මේක ලස්සන මලක් කියලා ඔන්න අපි ඇහැ තේරුම් අරගෙන හටගත්තා චක්කු විඥානය. ඒතොර ස්පර්ශයක් ඇති වුණා මොකද්ද මේ මල හොඳයි කියලා ඔන්න දැන් ගැටීමක් ඇති කරගත්තා. හොඳයි කියලා හිතාගත්තයි කියනකොට එතකොට මේ මල ලස්සනයි හොඳයි කියලා ඇති වෙනකොටම ඔන්න වේදනාවක් ඇති වෙනවා විඳීමක් ඇති වෙනවා ඒ ඇති වෙන වේදනාව සුඛ වේදනාවක්. ඇයි? මලක් වගේ එකක් දැක්කම ලස්සන මලක් දැක්කම ඇති වෙන්නේ සතුටක්. නම් ඔන්න ඒ තුලින් ඇති වෙනවා සුඛ වේදනාව. ඒක සැපයක් සතුටක් කියන දෙනවා. ඒක සුඛ වේදනාව. ඒ වගේම දුක් වේදනාවත් ඒ වගේමයි. දැන් අපි අකමැති කෙනෙක්, නරක කෙනෙක්, නරක දෙයක් අපි හිතමු උදෑසන අවිදි වෙලා බලනකොට මිදුලේ අපි හිතමු ගෙදර හිටපු සතෙක් මැරිලා එක්ක ආදරයට හදපු සත්වෙක් මැරිලා ඉන්නව දැක්කා. මේ සතා මැරිලා ඉන්නව දැක්කම ආදරෙන් හදපු අපි කියමු බල්ලෙක් හරි පූසෙක් හරි සතෙක් මැරිලා. දැන් මේක දැක්කම ඔන්න රූපේ ඔන්න මල කඳ දැක්කා. මල කඳත් එක්කම අපට ඇති වුණා ඔන්න ඇහැ තිබුණා ඇහි ප්‍රශ්නයක් නෙමෙයිනේ ඇහැ නිසා රූපය දැක්කා එතකොට චක්කුංච පටිච්ච රූපේච ඔන්න රූපය දෙක එකතු වුණා ඔන්න ඒකත් එක්ක චක්කු විඥානය ඇති වුණා එතකොට ස්පර්ශයක් ඇති වුණා ගැටීමක් ඇති වුණා ගැටීම නිසා ඔන්න විඥානයක් ඇති වුණා ඒක දුක්ඛ වේදනාවක් ඇයි දුකයි ඇයි ඔන්න දැකීම තුලින්ම ඇති වුනේ වේදනාව දුක් වේදනාවක්. පින්වත්නි මේක විස්තර කරන්න මෙච්චර වෙලා ගියාට මේක වෙනකොට අසුණු සනක් ගහනකොට වෙලා හමාරයි අස්තිල්ලමක් ගහනකොට වෙලා ඉවරයි. පැහැදිලි කරන්න වෙලා ගියාට ඒක ඉක්මනින්ම අපේ හිතේ මොහොතින් ක්‍රියාත්මක කළා ඉවරයි. එතකොට දුක් වේදනාවක් ආවොන්න දුක් වේදනාව. එතකොට ඒකත් වේදනාවක්. අපට විඳීමක්. අපේ හිතෙන් සැප විඳිනවා දුක් විඳිනවා. සමහර දේවල් ඔය සාමාන්‍ය දේවල් අපි දකිනව ඕන තරම් ඔබ හිතන්නකො කොහේ හරි යනකොට පාර දෙපැත්තේ වාහන යනවා, ගෙවල් දොරවල් තියෙනවා. කොච්චර දේවල් දකිනවද? ඔතනින් විශේෂ දේවල් සමහරලාට අපි තෝරා ගන්නවා. ඒ තෝරා ගන්නෙව එක්ක දුක් වේදනා එක්ක සුඛ වේදනා. ওই දෙකට වැටෙනවා. ඒ අතර මැද බොහෝ දේවල් ඔහේ යනවා අපි කියන ඔහේ ඉන්නවා කියන්නේ දකින්න දේවල් ඒව උපේක්ඛා වේදනා කිසිම දුකක් හෝ සැපක් හෝ දැනෙන්නේ ඒ වේදනාව තුල අපි ගමන් කරනවා හැබැයි මේ වේදනාව කියන එකෙන් අපි නතර වෙලා බෑ පින්වත්නේ එතකොට ඊළඟට ධර්ම කාරණයක් මේ පටිච්ච සමුප්පාදේ බුදුහාමුදුරු පෙන්වපු කාරණේ චුට්ටක් එහාට ගියොත් ඒක ඊළඟ ධර්ම දේශනාව විස්තර කරයි හැබැයි වේදනාව නිසා මොකද තණ්හාව ඇති වෙනවා. ඒකයි මේ වේදනාවත් එක්ක බද්ධ වුණාම අපිට තියෙන වැරද්ද. වේදනාව නිසා අපි ආශාවක් ඇති කරගන්නවා මේ විඳීම තුල. අපි ඔන්න ඔය ආසාව නැත්තම් තණ්හාව කැමැත්ත අපි පෙරහිතකම ලෝභකම එක එක නම් වලින් හඳුන්වන මේ දේට පෙළඹෙන්නේ මේ විඳීමත් එක්ක සුඛ වේදනාවක් නම් අපි කැමැත්තෙන් අල්ලගන්නවා දුක්ඛ වේදනාවක් නම් ඒක අකමැත්තෙන් බැහැර කරනවා උපේක්ඛා වේදනාවට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඔහේ යනවා එතකොට දැන් ඔන්න එක කාරණයක් මම ඔබට පැහැදිලි කළා ඇස නිසා කොහොමද මේ වේදනාව ඇති වෙන්නේ ඒ වගේම චක්කු ඊළඟට ඒ කියන්නේ ඇස වගේම ඊළඟට එන්නේ කන සෝත කනෙනුත් අපි වේදනාවන් ලබා ගන්නවා ඒ කියන්නේ කන තියෙනවා එතකොට ශබ්ද තියෙනවා පරිසරේ ඕන තරම් ශබ්ද තියෙනවා මේ ශබ්දවලට අපි මොකද වෙන්නේ සමහර ශබ්ද තියෙන සුඛ වේදනා ගැන දෙන ශබ්ද හැබැයි ඒක නිකන් තිබුණාට හැම එක්කෙනාටම එකම දේ සුඛ වේදනාවක් වෙන්නේ නැහැ. ඇහත් ඒ වගේ තමයි. සමහරවන්ට හොඳ දේ සමහරවන්ට හොඳ නැහැ. ඒ වගේම ශබ්දයත් ඒ වගේ. සමහරු කැමැති සමහරු අකමැති. එතකොට අපි හිතමු දැන් ඔය කවුරු හරි කතා කරන ශබ්දෙට හරි කැමැති. එතකොට ඒ සුඛ වේදනාවට කැමැති කෙනාට අපි කනක් තියෙනවා නම් කන් ඇහෙනවා නම් එතකොට සෝතංච එතකොට සද්දංච පටිච්ච සෝත විඥාන. කනයි එතකොට ශබ්දයයි දෙක එකතු වීම නිසා සෝත විඥානයේ කියන ඒ විඥානයේ හටගන්නවා මේ තින්නන් සංගති පස්සෝ මේ කාරණා තුනේ එකතුව ස්පර්ශය ඇති වෙනවා ඒ කියන්නේ ගැටීමක් ඇති වෙනවා ඒක අපිට පේන්නේ නැහැ හැබැයි පේන්නේ නැති වුණාට මේ එකත් එක්කම ඇති වෙනවා පස්ස පච්චයා වේදනා. ඔන්න වේදනාව ඇති වුණා. එතකොට වේදනාවෙන් මොකද වෙන්නේ? කනෙන් ගන්න ශබ්ද සමහර ඒවා හොඳයි, මිහිරි, රසවත් කියලා අපි ගන්නවා. දැන් මේ බණ ටිකක් සෝත විඥානයේනේ. එතකොට සෝතයෙන් කණෙන් හටගන්න සුඛ වේදනාවක්. ඔබ කැමැත්තෙන් බණ අහනවා මේක ඔබට මිහිරි වේදනාවක් සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි බනට අකමැති කෙනෙක් හිටියනම් එහෙමත් ඉන්නවනේ ආපෝ මොනවාද මන් දන්නේ මේ බන දාගෙන ඉන්නවා කියලා අකුසල චේතනාවක් ඇති කරගන්න ඇත්තොත් තියෙනවා. එතකොට ඒක එයාට දුක් වේදනාවක්. හැබැයි සමහරු ඉන්නවා අම්මා බන අහනවා දරුවට ඉතින් දරුවන්ට ඉතින් ඇහුණත් එකයි නැතත් එකයි ඕක ලොකු සතුටුකුත් නැහැ දුකකුත් නැහැ ඔහේ ඇහෙනවා. ඒ ඇත්ත ගණන් ගන්න නැත්නම් එතන තියෙන්නේ උපේක්ඛා වේදනාව. එහෙම නැත්නම් අර සුඛ දුක්ඛ කියන දෙකට අතරමැද වූ අදුක්කම සුඛ වේදනාව. එතකොට අපි ජීවිතේ එක්ක ඇහින් එකතු කරනවා එක්ක කනින් එකතු කරනවා. මේ වේදනාවන් එකතු කරනවා අර ඉන්ද්‍රියන් සියල්ලෙම එකතු කරනවා. එතකොට අර ඊළඟ කාරණයට යන්නේ වේදනාව නිසා තණ්හාව ඇති කරගන්නවා. ඉතින් තණ්හාවට යන්න නම් වේදනාව තමයි මූලික වෙන්නේ. ඒ නිසා වේදනාව කියන එක හරිය වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මේ වේදනාව අපේ හිතින් තේරුම් ගත්තේ නැත්නම් අපි ඒ දැනෙන වේදනාව අපි තමයි තේරුම් ගන්න ඕනි කොහොමද ඒ වේදනාව විඳින්නේ කියලා. දැන් කනේ ගැන කියනකොට සෝතය ගැන කියනකොට අපි හිතමු දැන් අද කාලේ උදාහරණයක් ගත්තොත් ඔය තරුණ පිරිස ළමයි හරි ආසයිනේ කතා කර කර ඉන්න එහෙම ටෙලිෆෝන් එකෙන් එහෙම ඔය දුර ජංගම දුරකථනේ සමහරු හරියට කතා කර කර ඉන්නවා. ඒ ළමයි ආදරය කරන ඇත්තෝ ගොඩක් කලාවට ඔය ෆෝන් එකෙන් කතා කර කර ඉන්නවා. මොනවද කතා කරන්නේ? සමහරවිට විශේෂ වැදගත් දෙයක් නෙමෙයි. අම්මලා සමහරවිට බනිනවා මොනා කතා කරනවද මන් දන්නේ නැහැ. පැය ගණන් කියලා බනිනවා. හැබැයි මේ බැන්නට මොකද ඒගොල්ලෝ නවත්තන්නේ නැහැ. ඒ අය හරි ආසයි. මොනවාද මේ කතා කරන්නේ විශේෂ මේ පාඩම් සාකච්ඡා කරනවද එහෙම නැත්නම් අනාගතේ රට හැදෙන හැටි කතා කරනවද මොකක්වත් නෙමෙයි සමහරලාට කෑවද බිව්වද කොහොමද මොනා හරි ටිකක් ඒ හඬේ ඇලිලා ඒක අපි ඒක ගත්තොත් ඒ දරුවෝ මොකද වෙලා තියෙන්නේ කනට ආසාකම නිසා අර සුඛ වේදනාවට කැමති. මොන සුඛ වේදනාවටද? සෝතය පදනම් කරගත්ත සුඛ වේදනාවට කැමති. සමහර ළමයි සින්දු අහන්න කැමති. ගීතවලට හරි කැමති. සමහරලාට ඒ කණෙන් ශබ්ද පුරවන්න කැමති. අපි හිතන්නකෝ එක එකන තෝරගන්නවා. ඔය නාට්‍යයක් ඇහුවත් සමහරලාට විකට වැඩසටහන් අද අන්තර්ජාලය එහෙම ගත්තම ඕන තරම් තියෙන විහිළු ඔය සතුටු වෙන දේවල් තියෙනවා. ඉතින් ඒකට ඒව අහලා සතුටු වෙනවා. සමහරු බලලා සතුටු වෙනවා. දැන් සමහරලාට පුතාට කෑ ගහන අම්මා එයා දන්නේ නැහැ අම්මා නාට්‍ය බලනවා. සමහරට අම්මා ඇහි ඇලිලා. හැබැයි දුව කනේ ඇලිලා. ඒ කියන්නේ ඇලිලා කියන්නේ අර වේදනාවට කැමති. එයා කනේ සුඛ වේදනාවට කැමැත්තක් දක්වනවා. එතකොට තවත් කෙනෙක් ඇහි සුඛ වේදනාවට කැමැත්තක් දක්වලා ඒ රූපේ ඇලිලා. හැබැයි ඔයකටම සමහර අය ගැටෙනවා. එකම රූපය මම කිව්වේ ඒකයි දැන් රූපවාහිනියේ යන අපේ ප්‍රකාශන වෙන නාට්‍යයක් හිතමුකෝ. එතකොට සමහරලාට පිරිමි අය සමහරලාට කැමති නෑ නාට්‍ය බලන්න. ඒ අය සමහරට ප්‍රවෘත්ති බලන්න කැමති. සමහරට නෝනලා ප්‍රවෘත්ති බලන්න කැමති නෑ. එහෙම තියෙන සමහර අවස්ථාවලදී එතකොට එකම අපි හිතමුකෝ ප්‍රවෘත්ති විකාශනය වෙන වෙලාවට නෝනට දුක් වේදනාවක් මහත්යාට සුඛ වේදනාවක්. නාට්‍ය බලන වෙලාවට නෝනට සුඛ වේදනාවක්, මහත්යාට දුක් වේදනාවක්. ඔය දෙකටම ප්‍රවෘත්ති ආන්නෙත් නෑ, නාට්‍ය බලන්නෙත් නැතුව දරුවෝ ටිකක් ඉන්නවා නම් තරුණ වයසේ ඒ ඇත්තන්ට උපේක්ඛා වේදනාවක්. බලන්නකෝ එකම දේ සුඛ වෙන්නත් පුළුවන්, දුක්ඛ වෙන්නත් පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්නත් පුළුවන්. මේක තමයි වේදනාවේ ස්වභාවය. ඔය රූපයත් එහෙමයි එතකොට ශබ්දයත් එහෙමයි රූප, ශබ්ද, ගන්ධ. ඊළඟට ගඳ ගන්ධ කියලා කිව්වේ මේ pāli භාෂාවෙන් ගන්ධ කියලා කියන්නේ මේ ගඳ සුවඳ දෙකටම යොදන වචනයක්. සුගන්ධ, දුගන්ධ කියලා අපි සුගඳ දුගඳ කියලා සිංහලනොත් කියන්නේ. එතකොට මේ සුවඳ නැත්තම් මේ දැනීම තුළ අපි ඒකෙත් පැලෙනවා. නහස් නහය නැත්තම් නාසයේ තියෙනවා ගඳ සුවඳ තියෙනවා. එතකොට කෙනෙකුට මේ ගඳයි නැත්නම් ගඳට ඒත් අපි ඇලෙනවා කියන්නේ නාසයත් එක්ක එකතු වෙනානේ ඊට පස්සේ අපි ඒක දුක් වේදනාවක් වෙනවා ගඳක් දැනුණොත් දුක් වේදනාවක් සුවඳක් දැනුණොත් සුඛ වේදනාවක් එතකොට අපි ඇහැ රූපය වගේම ගඳයි නාසයයි නැත්නම් මේ ගඳ කියලා කිව්වේ මේ සුවඳ සුවඳයි නාසයයි දෙක එකතු වෙලා ඇති වෙනවා ගාහන විඥානය එතකොට නාසය පදනම් කරගත්ත විඥාණය තියෙනවා. තින්නම් සංගති පස්සෝ මේ දෙක එකතු වුණාම ස්පර්ශයක් ඇති වෙනවා නාසය මුල් කරගත් ස්පර්ශය පස්ස පච්චය වේදනා. ඔන්න ඊට පස්සේ වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව මොකක්ද? අර අපි මුලින් කියපු නාසය සහ ගඳ නැත්තම් සුවඳ පදනම් කරගත්ත වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව එක්කෝ සුඛ වේදනාවක් වෙනවා සුවඳ නම් දුගඳක් නම් ඉවසන්න බැරි එකක් නම් අකමැති එකක් නම් ඒක දුක් වේදනාවක් වෙනවා. ඔබ හිතන්න දැන් ඔය කන කෑම જાති සමහරලාට අපි හිතමුකෝ දූරියන් කියලා ආහාරයක් තියෙනවනේ. මේ දූරියන් කියන ආහාරය දැක්කම ඕකට ආස කරන සමහර අයින්ව කැමති අය. ඒ අයට දූරියන් සුවඳ දැනෙනකොට ඇති වෙන්නේ සුඛ වේදනාවක්. ආශෝක් කියලා නාසයට දැනෙනකොටම ඇති වෙන සුඛ වේදනාවක්. හැබැයි මේකට අකමැති කොටසක් ඉන්නවා අපෝ ඉවසන්න බෑ ගඳයි කියලා පිළිකුල් කරන කොටසක්. එතකොට මොකද ඇති වෙන්නේ? අර ඒ දුර්යන් gediyeම තමයි. හැබැයි ඒ තුල ඇතිවෙන්නා වූ අර ගන්ධය නැත්තම් සුගන්ධය පදනම් කරගෙන නාසයත් එක්ක ගැටිලා ඇති වෙනවා අපට නාසය පදනම් කරගත්ත ගහන විඥාණය ඒ තුන එකතු වෙලා ඇති වුණ ස්පර්ශය ඒ තුල ඇති වෙනවා පස්සපච්චා වේදනා වේදනාවක් ඇති වුණා විඳීමක් අකමැති අය දුක් වේදනාවක් ඇති කරගත්තා කැමැති අය සුඛ වේදනාවක් ඇති කරගත්තා සමහරුන්ට ගඳකුත් නැහැ සුවඳකුත් නැහැ ඔහේ ගණන් ගන්න නැත්තම් අදුක්කම සුඛ වේදනාවක් එහෙම නැත්තම් උපේක්ඛා වේදනාවක් මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා එතකොට පේනවා අර ඇස කන ඒ වගේම නාසය දිව ඊළඟට දිව කියන්නේ මෙතන අපි જીවහා කියන්නේ පාලියෙන් જીවහා කියනවා දිව දිවෙන්නේ රස දැනගන්නේ එතකොට මේ රසයත් ගැටෙනවා රසයත් ස්පර්ශයක් බවට පත් වෙන ඒකත් වේදනාවක් බවට පත් වෙනවා කොහොමද දිව වේදනාවක් බවට පත් වෙන්නේ පින්වත්නි රස තියෙනවා රසවල් ඕන තරම් තියෙනවා රසවත් කෑම જાති කොච්චරවත් තියෙනවා. ඒ තිබුණට ඒක අපිට ආශාව ඇති වෙන්න නම් දිවේ ගෑවෙන්න ඕනේ. එතකොට දිවේ ගෑවුණා අපි ඉතින් කියන්නේ රසයි තිත්ත රසයි, ඇඹුල් රසයි, පැණි රසයි, ඉතින් එක එක රස කියනවනේ. එතකොට මේ රසවල් දැනෙන්නේ කොහෙට? දිවට. එතකොට දිව තියෙනවා රසවල් තියෙනවා. ඒ රසයත් සමහර රසවල් වලට අපි කැමතියි. සමහර රසවලට අකමැති තිත්ත රසට කැමති නෑ කහට රසට කැමති නෑ අඹුල් රසට කැමති නෑ කැමති අයත් ඉන්නවා එක එක්කෙනා කැමති අකමැති දේවල් තෝරා ගන්නවා මෙන්න මේ රස මං නම් අකමැති ආපෝ කියලා ප්‍රතික්ෂේප කරනවා ආනේ කියලා හොඳයි කියලා ආශ කරනවා එතකොට මෙහිදී අර ජීවහා නැත්තම් දිව ඒ වගේම රස මේ දෙක එකතු වෙලා දිවයි රසයි කියන දෙකේ එකතුව නිසා ඇතිවෙනවා જીවහා විඥානය කියන එක. එතකොට මේ තින්නම් සංගති පස්සෝ මේ දිව රස જીවහා විඥානය කියන මේ තුනේ එකතුව නිසා ඇතිවෙනවා පස්ස ස්පර්ශය ඇති වුණා තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඔන්න වේදනාව හටගත්තා. එතකොට ඇතිවනේ මොන වේදනාවක්ද? තමන් කැමති දෙයක් නම් ආස කරන දෙයක් නම් ඔන්න රසයක් ඇති වුණා එයා සුඛ වේදනාවක් ඇති කරගත්තා අකමැති දෙයක් නම් කාටට කිත්තයි සමහර ලාට ඔය බෙහෙත් જાති එහෙම සමහර හරි අප්‍රියාවෙන් බොනවා අර බොන්න ඕනි නිසා බොන්න ඕනි සමහර ලාට කට හැඹුල් කරගෙන සමහරු අප්‍රියාවෙන් සමහර ලාට ඒක දුක් වේදනාවක් ඒක වේදනාව සුඛ නෑ සමහර දේවල් තියෙනවා ඉතින් රසකුත් නෑ එතකොට කියන්න තරම් තිත්තක් හෝ වෙනසකුත් නෑ සමහරු ඔහේ කනව බොනවා දැන් සමහර කෑම જાති එහෙම සමහරු ගෙවල් වල කනකොට බොනකොට කියන්න තරම් ලොකු සතුටකුත් නෑ කිසිම දුකකුත් නෑ එපා විච්චි බවකුත් නෑ ලොකු රසයකුත් නැත්තම් ඔහේ කනව බොනවා එතකොට ඒක තුල ඇතිවෙන වේදනාව අර මධ්‍යස්ත වේදනා ගණයට තමයි ඇතුළත් වෙන්නේ. එතකොට ඒ තුල මධ්‍යස්ත වේදනාවෙන් අපට ගොඩක් කලාවට තණ්හාව ඇති වෙන අඩුයි. පින්වත්නි තණ්හාව ඇති වෙන්නේ සුඛ වේදනාව පදනම් කරගෙන. දුක්ඛ වේදනාව පදනම් කරන ගැටීම ඇති වෙනවා. ඇලීම සහ ගැටීම කියන එක තමයි එතනින් එහාට යන්නේ. දැන් එතකොට අපි දැන් පැහැදිලි කරගත්ත කාරණා කිහිපයක් ඇසෙන් ඇතිවෙන වේදනාව ඒ වගේම සෝත කණෙන් ඇති වෙන වේදනාව, ගාහන නාසයෙන් ඇති වෙන වේදනාව, જીවහා දිවෙන් ඇති වෙන වේදනාව, ඊළඟට කාය. කාය කිව්වේ ශරීරය. එතකොට මුළු ශරීරයම පදනම් කරගෙන. ඔළුවේ සිට දෙපතුල දක්වාම මේ මුළු ශරීරයෙන්ම වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒ වේදනාව කියන්නේ කිව්වේ විඳීම. එතකොට ශරීරයට වේදනාවක් ඇති වෙනවා. එතකොට කොහොමද පස්ස කියන්නේ ඉතින් ස්පර්ශය. එතකොට ස්පර්ශයත් එක්ක තමයි කාය. කායයි ස්පර්ශයයි දෙක එකතු වෙලා ඇති වෙනවා කාය විඥානය. දැන් ස්පර්ශය කියවම මේ ඒක ගෑවීමක් වෙන්නත් පුළුවන්. දැන් මම මුලින් කිව්වනේ දැන් ඇහි ගෑවෙන්න ඕනේ නැහනේ. ඇහෙන් අපි අරමුණු ගන්නවා. කනේ ගෑවෙන්න ඕනේ නෑනේ ශබ්ද ඇහෙනවා ඒකත් ස්පර්ශය තමයි මෙතන පස්ස කිව්වම මෙතනදී පොඩි වෙනසක් තියෙනවා අර කට්ටියට සමහරට මේ පස්ස කියන වචනේ දැන් ඉහළත් යෙදුන උඩේ දිච්චි පස්ස වගේම මෙතන ස්පර්ශය හැබැයි හුලඟක් ඇවිල්ලා අපේ ඇඟේ වදිනකොට ඒක කියන්නේ පහස කියලා කියනවා සිංහලෙන් කිව්වොත් පහස ඔන්න හුලඟක් අපි ප්‍රශ්න වේලාවකට අපේ විදුලි පංකාවක් නැත්තම් ෆෑන් එකක් දාගත්තම ඇඟට සීතලක් දැනෙනවා ඒක ඇඟට දැනෙනවා සමහරට අවුවේ යනකොට පිච්චෙනව දැනෙනවා. ඒක ඇඟට දැනෙනවා. සමහරලාට කවුරු හරි ගෑවුනොත් ඇඟේ ඔන්න ගෑවුනා දැනෙනවා. ඒ ඔක්කොම තුල අපට ඒ පහසක් අපි කැමති එකක් නම් ඔන්න සුඛ වේදනාවක් බවට පත් වෙනවා. ස්පර්ශය අපි හිතමුකෝ සුඛ වේදනාවක් වෙන හැටි. දැන් බොහොම රස්න වේලාවකට අපි සමහරට ගිහිල්ලා නාන්න ගිහිල්ලා වතුර ටිකක් ඇඟට දාගන්න. ඇඟට දාගන්නකොට හරි සනීපයක් දැනෙනවා වතුරත් එක්කම. එතකොට ඒ සීතල ගතිය දැනෙනකොට මේ සීතලට හරි කැමැත්තක් ඇති වෙනවා. ඔන්න එතකොට ඒ ඇඟේ ජලය ගැටීම නිසා ඔන්න ඇතිවෙනවා අර ස්පර්ශය නිසා කයට දැනුණා වේදනාවක් එතකොට තින්නම් සංගති පස්සෝ ඒ ස්පර්ශය නිසා ඇතිවිච්ච වේදනාව සුඛ වේදනාවක් බවට පත් වෙනවා. හැබැයි ඔය සීතල වතුර ටික කියන එක හැම වෙලේම සුඛ වේදනාවක් වෙන්නේ නැහැ. නැහි දවසක නාණ්ඩමත් ඕහුනි. හැබැයි නාණ්ඩ ගිහිල්ලා එදාට නාණ්ඩ ගියොත් එහෙම සීතල දවසක සීතල වතුර ටික නාණ්ඩ ගියොත් එහෙම එදාට සීතල වතුරට කැමති නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වතුරම සමහර වෙලාවට ඔබට දුක්ඛ වේදනාවක් ගෙන දෙන්නක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුවේ යන වෙලාවක් හිතන්නකො දැඩි අවු රශ්මිය තියෙන වෙලාවක අපිට යම් කිසි කාරණයකට හේතුවකට එළියට යන්න උනා. පිච්චෙනවා. සමහරලාට ඇඟ පිච්චෙනවා, හරි රස්නේ දාඩිය දානවා. එතකොට මේ ඇඟේ ගැටෙනවා අර හිරු එළිය ගැටෙනකොට අපට ඇති වෙනවා අර ශරීරයේ තියෙනවා, කය තියෙනවා, ස්පර්ශයේ තියෙනවා, එතකොට මේ දෙක කාය විඥානය ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ කාරණා තුන් නිසා ස්පර්ශය ඇති වුණා. මොකද ඇති වුනේ? අර රස්නේ කියන ස්පර්ශය ඇති වුණා. ඒ තුල ඇති වුණා දුක්ඛ වේදනාවක්. ඇයි පිච්චෙනවා අකමැති මෙතනින් අයින් වෙන්න ඕනි. මේ වේදනාව දුක්ඛ වේදනාවක්. එතකොට මේ වේදනාව ඔන්න දුක්ඛ වුණා. එතකොට කාය දුක්ඛ වේදනාවක් ඒක. ඒ වගේම කාය සුඛ වේදනාවක් තමයි ඉස්සෙල්ලා මම පැහැදිලි කළේ. සමහර දේවල් තියෙනවා ඔය ඔබ ඉන්න වෙලාවට ලොකු රස්නෙකුත් නැත්තම් සීතලකුත් නැත්තම් මේ ඇඟට ඕන තරම් යන්තම් හුලඟ දැනෙනවා රස්නේ දැනෙනවා කිසිම වෙනසක් නැහැ. ඒ වාගේ වෙලාවට මේ කයට දැනෙන පහස අපි කියනවා අදුක්කම සුඛ වේදනාවක්. කාය අදුක්කම සුඛ වේදනාවක්. නැත්තම් කාය උපේක්ඛා වේදනාවක්. කයට දැනෙන උපේක්ෂා වේදනාවක්. ඒක කියන්න තරම් ඇලීමක් ගැටීමක් නැහැ. හොඳ බවකුත් නැහැ නරක බවකුත් නැහැ. ඔහි දැනෙන වේදනාවක්. එතකොට ඒ ආකාරයට පින්වත්නි දැන් කාරණා දැන් පහක් ඔබට පැහැදිලි කළා. ඔබ දන්නවා අපේ ඉන්ද්‍රියයන් අනුව ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ කාරණා පහ පදනම් කරගෙන ඒ ටික විස්තර වුණා. පින්වත්නි, ඒ වගේම තමයි අපේ මනස ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියම් පහ හැරෙනු විට මනසත් අපට නොදනුවත්වම අරමුණු ඇති කරගන්නවා. අපි කියන්නේ ආයතන හයක් හැටියට ගත්තම පංචේන්ද්‍රියන් වලින් එහාට ගිහිල්ලා සිත ඇති කරගන්නවා සිතුවිලි කියලා. එතකොට ඔබ දන්නවා සමහර වෙලාවට F2 පේන්නේ නැහැ. රැට අපි හිතමු ලයිට් නිවලයි කියලා. එතකොට ආලෝකයක් නැති වෙලාවට කරුවල ඇහැ පේන්නේත් නැහැ. එතකොට කවුරුවත් කතා කරන මුකුත් ශබ්දකුත් නැහැ කියලා හිතමුකෝ. ගඳක් සුවඳක් දැනෙන්නේත් නැහැ. එතකොට විශේෂ පහසක් ලැබෙන්නේත් නැහැ. අපි විශේෂ විදියට හාන්සියලා අපි ඉන්නවා නිදි යහන ඉන්නවයි කියලා හිතමුකෝ. එතකොට ශරීරයට ඇහැ කන නාසය දිව ශරීරය. ඒතකොට කටෙත් මුකුත් නැහැ, කන්නේ බොන්නේත් නැහනේ. ඔහොම ඉන්නකොට හැබැයි සිත ක්‍රියාත්මකයි. එතකොට සිත ක්‍රියාත්මක වෙලා සිතෙන් සිතුවිලි අපි කියනවා ධම්ම කියනවා. ධම්ම කියන්නේ බණ නෙමෙයි, ධර්මයේ හැම නෙමෙයි. එතකොට අරමුණු වෙනවා. හිතට අරමුණු වෙනවා. එතකොට ඒ සිත සහ අරමුණු කියන දෙක එකතු වෙලා ඇති වෙනවා මනෝ විඥානය කියන එක. එතකොට මනෝ විඥානය තින්නම් සංගති පස්සෝ මේ කාරණා තුන සිත නැත්තම් මනසත් එක්ක එකතු වෙලා ධර්ම ධම්ම ඒකතු වුණා සිතුවිලි එකතු වුණා මේ තුල මනෝ විඥානය ඇති වුණා ඒ තුල ඇති වෙනවා පස්ස ස්පර්ශයක් ඇති වුණා පස්සපච්චය වේදනා ඒකත් නිදීමක් දැන් ඔබ හිතලා බලන්න සමහර අය එක එක දේවල් ගැන කල්පනා කර කර ඉඳලා හිනහ වෙනවා. සමහරලාට තනියම හිනහ වෙනවා. සමහරව අහන්නේ මොකද හිනහ වෙන්නේ? මොකක්වත් තේන්න දෙයක් නෑ එයා තනියම හිනහ වෙනවා. මොකද සුඛ වේදනාවක් ඇති වෙලා මනසින් එයා තනියම හිනහ වෙනවා. එතකොට තවත් සමහරව අඬනවා. සමහර දුකෙන් අඬන අවස්ථා තියෙනවා. බැලුවම අඬන්න හේතුවකුත් නෑ, පේන්න දෙයක්කුත් නෑ, කවුරුවත් මොනා හරි කිව්වෙත් නෑ. සමහර වහන්නේ මොකද අඬන්නේ? බැලුවම එයා මනෝවිඥානයේ තුල කොටු වෙලා එයා දුක්ඛ මනෝවිඥානයක් ඇති කරගෙන. සමහර වෙලාවට සුඛ මනෝවිඥානයක් නැත්නම් සැපවත් මනෝවිඥානයකුත් නෑ වින්දනය විඳීම සැපකුත් නෑ දුකකුත් නෑ එතකොට අදුක්කම සුඛ මනෝවිඥානයක කොටු විච්‍යයක්ත් ඉන්නවා ගොඩක් වෙලාවට වෙන්නේ ඔහොම තමයි හැබැයි මේ දෙක අතර අපි අතරමං වෙනවා පින්වත්නි. මේ වින්දනය නැත්තම් විඳීම අපි මොකද වෙන්නේ ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා උපන් දවසේ ඉඳලා මරණය දක්වාම පින්වත්නි මේ විඳීම තුල අපි අතරමං වෙලා මොකද අපි සුඛ වේදනාවට ඇලුම් කරනවා දුක්ඛ වේදනාව පිළිකුල් කරනවා අදුක්කම සුඛ වේදනාව ගණන් ගන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේ එතකොට අපට කියලා දුන්න මේ කාරණා පැහැදිලි කළා පින්වත්නි. අපි තේරුම් ගන්න ඕනි ජීවිතේ මේ වේදනාවට අතරවං වෙන්නම හොඳ නැහැ. බලන්නකෝ බුදුරජාණන් වහන්සේ රජ සැප උන්වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්නට දුෂ්කර ක්‍රියාවට යන්නට පෙර රජ සැප විඳින්මින් කාම සම්පත් විඳිමින් සුඛ වේදනාව උපරිම වින්දා. අපි කියන්නේ කාම සුඛල්ලේ කාණ යෝගය කියලා. එතකොට ශරීරයට සැප විඳිමින් උන්වහන්සේ සුඛ වේදනාව උපරිම සැප වේදනාවන් වින්දා. සැප වේදනාව තුල පින්වත්නි නිවන අවබෝධ කරගන්න අපහසුයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ඇලුනොත් ඒකේ දිගින් දිගට ගියොත් අපි ඒකේ අතරමං වෙනවා. ඊළඟට දුෂ්කරක්‍රියාවට යෙදිලා එහෙම නැත්නම් අබිනිෂ්ක්‍රමණයෙන් පස්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ සය අවුරුද්දක් උන්වහන්සේ උත්සාහ ගත්තා මේ දුක් වේදනාව තුළින් සසරින් එතර වෙන්න පුළුවන් කියලා. එදත් ලෝකෙ මිනිස්සු දුක් විඳලා සසරින් එතර වෙන්න හිතුවා. අදත් සමහර වෙලාවට ඉන්නවා දුක තුලින් සැප ලබන්න පුළුවන් කියලා හිතන මිනිස්සු. මේක වැරද්දක් පින්වත්නි. වේදනාව තුලින් කවදාවත් ඒ දුක් වේදනාව තුලින් සසරින් එතර වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා දුක් විඳින්න ඕනි කියලා කොහෙවත් බුදුහාමුදුර දේශනා කරලා නැහැ. එතකොට ඒ වේදනාව තුළ පටිච්ච සමුප්පාද ධර්මය තුළ බුදුනහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බුදුහාමුදුර අපට කියලා දෙනවා. එතකොට අදුක්කම සුඛ වේදනාව මධ්‍යස්ත වේදනාව අපි ඇති කරගන්නට ඕන. කොහොමද ඇති කරගන්නේ? එහෙනම් ලැබෙන සුඛ වේදනාවත් උපේක්ඛා සහගතව විඳින්න පුරුදු වෙන්න ඕනේ. දුක්ඛ වේදනාවත් උපේක්ඛා සහගතව විඳින්නට හුරු වෙන්නට ඕන. කොහොමද හුරු වෙන්නේ? ඊට පස්සේ අපි හිතින් මේක විඳින ආකාරය තේරුම් ගන්න ඕනේ. සැපක් වුණාම සුඛ වේදනාවේදී උඩ පැනලා පුඩි ගහලා නටලා දඟලනවා වගේම දුක වේදනාවේදී බිම පෙරලිලා කෑ ගහලා අඬලා විලාප තියලා දුක්නෝ වගේම මේ සමාජයේ යන ආකාරය කරලා හරියන්නේ නෑ. එහෙනම් සැපේදී සැප වේදනාවන් අර මම මුලින් කියපු චක්කු සෝත ගාන ජීවවා කාය මන කියන මේ ඉන්ද්‍රියන් තුලින් ලබන ඒ වේදනාවන් සුඛ වේදනාවන් දුක් වේදනාවන් කියන මේ වේදනාවන් දෙකම උපේක්ඛා සහගතව අපි බලන්න පුළුවන් නම් එතන වේදනා පච්චයා තණ්හා ඊළඟ ධර්ම කාරණය ඔබට ඊළඟ දවසේ අහන්න ලැබෙන බණේ ඒ තණ්හාව ඇති වෙන්න මූලය වේදනාව නම් වේදනාව අපි කොහොමද විඳින්නේ කියලා අපි තේරුම් ගන්නට ඕන. ඔබ හොඳට මේ කාරණා ගැන සිහිපත් කළොත් අපේ මේ ඉන්ද්‍රියන් ටික හසුරවා ගන්න හැටි හොඳට අවබෝධ කරගත්තොත් පින්වත්නි අපි හැම කෙනෙක්ගේම බලාපොරොත්තු කොහොම හරි මේ සසරින් එතර වෙන්න, එතර වෙන්න බලාපොරොත්තු වෙන අපිට මේ සංසාරේ මගින් මගට දවසෙන් දවස ගෙවෙන මේ සුඛ වේදනා දුක්ඛ වේදනාවන් ඉන්ද්‍රියයන් වලින් ගෙනලා පුරවෙනවා මේ පුරවන වේදනාවන් යථාර්ථවාදීව නිවැරදිව දැකලා ඒව තේරුම් අරගෙන හොඳට අපි කිව්වොත් පෙරලා ගන්නවයි කියලා පෙරලා ගන්නවා වගේම අපි ඒවා හොඳට තෝරලා බේරලා අරගෙන අපට ධර්මානුකූලව ඒ ඉන්ද්‍රියන් හසුරුවාගෙන පාලනය කරලා වේදනාව තුලින් තණ්හාවට යන්නේ නැතුව තණ්හාව ක්ෂය කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට මේ වටිනා ධර්ම දේශනාවත් මේ පටිච්ච සමුප්පාදයේ එක් දහම් කරුණක් පදනම් කරගෙන මේ පැහැදිලි කළා වූ මේ වේදනාව පදනම් කරගත්ත මේ ධර්ම දේශනාවත් නිවන් පිණසම උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්ති ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදාති සාදු සාදු විසක් ධර්මදේශනා මාලාවේ පටිච්ච සමුප්පාදයේ පහදා දෙමින් වේදනාව නම් කුමක්ද යනුවෙන් වටහා දෙමින් ධර්මදේශනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රත්මලාන පුරාණ විහාරයේ බුත්තල හත්පූර්ව විහාරය යන උබේ විහාරාධිකාරී රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනලිවේ පුණ්‍යානන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තව තවත් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 0.1 130 710 82 0.1 130 710 82 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න දුරකථන අංකය 0112 697 140 බිඳුවයි එකයි එකයි දෙකයි හයසිය අනුහතයි එකසිය හතලිය ආගමික අන්සේ දුරකථනාංකය විදේශගතව සිටින ඔබේ ඥාතීත මිත්‍රාදීන්ටත් පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය ඔස්සේ විසුරුවා ලබන මෙම ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමේ වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි